දේශකයාණන් වහන්සේ දික්වල යෝග්‍යානසේ සුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැමිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය විචිත්‍ර ධර්ම කතික මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කුටියාගල සීවලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අංගුත්තර නිකායේ හත්තිගාමක උග්ඝා සූත්‍ර දේශනාව ඇසුරින්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 හත්තිගාමකං ධාරේතාති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උත්ථායාසනා විහාරං පාවිසීති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි මේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ අන්තර්ගත වෙන හත්තිගාමක උග්ගහ සූත්‍රය කියන මෙන්න මේ සූත්‍ර දේශනාවේ එන දහම් කරුණු ටික ඔබට පහදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහිදී විශේෂයෙන්ම මේ උග්ගහ කියන ගෘහපතියා ආශ්චර්ය අද්භූත ධර්ම අතකින් සමන්විත වූ ආකාරයේ පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාව තුල පැහැදිලි කෙරෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට අනුශාසනා කරනවා අත්තේහි භික්ඛවේ අච්චරියේහි අද්භූතේහි ධම්මේහි සමන්නාගතං උග්ගහං ගහපතින් හත්තිගාමකන් ධාරේතාති මහණෙනි උග්ගහ කියන ගහපතියා ගෘහපතියා හත්තිගාමක මේ උග්ගහ ගෘහපතියා ආශ්චර්ය අද්භූත ධර්ම අටකින් සමන්විතයි මේ ආශ්චර්ය අද්භූත ධර්ම අටකින් යුක්තයි කියලා භික්ෂූන් වහන්සේලාට සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා ඉදම වෝච භගවා ඉදං වත්වා මේ විදිහට බුදුහාමුදුරුවෝ වික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරලා සුගතෝ උත්හායාසනා විහාරං පාවිසි බුදුරජාණන් වහන්සේ ඒ වැඩ සිටිය ආසනයෙන් නැගී සිටලා තමන්ගේ ගඳ කිලිය ඇතුළට එහෙම නැත්නම් විහාරයට පිවිසියා කියලා සඳහන් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ ওই ආකාරයටයි භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සැල කරනවා මතක් කරනවා මේ හත්ති ගාමක උග්ගහ කියන ගෘහපතියා ආශ්චර්ය අද්භූත ධර්ම අටකින් සමන්විතයි කියලා ප්‍රකාශ කරලා අනුශාසනා කරලා වැඩ සිටිය ආසනයේ නැගී සිට විහාරයට පිවිසුණා තමන් වහන්සේගේ ගඳ කිලිය ඇතුළට පිවිසියා කියලා සඳහන් වෙනවා. දැන් මෙහෙම ප්‍රකාශ කරාට පස්සේ පින්වතුනි මේ ආශ්චර්ය අද්භූත ධර්ම මොනවද කියන එක පිළිබඳව සඳහන් කිරීමක් ඒ වෙලාවේ අර භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් සිද්ධ වෙන්නේ නැහැ. උග්ගහ ගෘහපතියා ආශ්චර්ය අද්භූත ධර්ම 8කින් සමන්විතයි කියලා ප්‍රකාශ කළාට ඒ මොනවද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමක් විවරණයක් සැපයුවේ නැහැ. ඊට පස්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මේ උග්ගහ කියන ගෘහපතියා හොයාගෙන වැඩම කරනවා. ඒ වෙලාවේදී උග්ගහ ගෘහපතියා මේ ස්වාමීන් වහන්සේ බොහෝම ගරුසරු ඇතිව ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකත් පසෙක තැම්පත් වෙනවා අසුන් ගන්නවා. ඒ වෙලාවේදී අර ස්වාමින් වහන්සේ උග්ගහ ගෘහපතියට මතක් කරන බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කාරණයක් මතක් කළා. උග්ගහ ගෘහපතියා ආශ්චර්ය අද්භූත ධර්ම අටකින් සමන්විතයි. ඒ ආශ්චර්ය අද්භූත ධර්ම මොනවද කියන එක ඔබ අපට ප්‍රකාශ කරන්න කියලා අර භික්ෂුන් වහන්සේ අර ගෘහපතියාගෙන් ආයාචනා කරා ඉල්ලීමක් කරා. ඒ වෙලාවේදී ඒ ගෘහපතියා ඒ භික්ෂුන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිනම් ආශ්චර්ය ධර්ම අටකින් සමන්විත දැයි ප්‍රකාශ කළේද කියලා. ඒ වෙලාවේදී අර ස්වාමින් වහන්සේ මතක් කරන එහෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමක් සිද්ධ කරේ නැහැ. එනිසයි මම මේ ඔබගෙන් මේ ආශ්චර්ය අద్භූත ධර්ම ඔබ ළඟ තියෙන ආශ්චර්ය අද්භූත ධර්ම මොනවද කියන එක දැන කියාගන්න ඔබව මුණ ගැහෙන්න පැමිණියේ කියන කාරණය අර ස්වාමින් වහන්සේ මතක් කළාම මේ උග්ඝහ ගෘහපතියා Taman සතුව පවතින ආශ්චර්ය අද්භූත ධර්ම මොනවද කියන එක මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කර දෙනවා විශේෂයෙන්ම පින්වතුනි මේක ඊටාම වටිනවා මේ දහම් කරුණු ටික එකක් තමයි මේ සූත්‍ර දේශනාවට අනුකූලව උග්ගහ කියන ගෘහපතියා අනාගාමි ඵලයට පත්වෙච්ච මගඵලලාභී ආර්ය ශ්‍රාවකයෙක්. සූත්‍ර දේශනා විමසනකොට අපිට පැහැදිලි වෙනවා මගඵලලාභී අනාගාමි තත්ත්වයට පත්වෙච්ච මගඵලලාභී ශ්‍රාවකෙක් ආර්ය ශ්‍රාවකෙක් උග්ගහ ගෘහපතියා කියන්නේ. එතකොට මේ උග්‍රහ ගෘහපතියා තුල තිබිච්ච සුවිශේෂ ගුණාංගයන් සමුදායක් තමයි මේ ආශ්චර්ය අద్భుත ධර්ම හැටියට සඳහන් වෙන්නේ. වර්තමාන සමාජයේ මේ ආශ්චර්ය අద్భుත ධර්ම කියන කාරණය විවිධ විදිහට අර්ථකථනය කෙරෙනවා. අපි නිරන්තරයෙන්ම මේ ධර්ම දේශනා තුලින් මේවා පිළිබඳව සාකච්ඡා කරනවා මතක් කරනවා කිසියම් කෙනෙක් පිළිබඳව द्वේෂයෙන් නොවේ කිසියම් කෙනෙක් විවේචනය කිරීමක් නොවේ මේ ධර්ම දේශනාවක් කියන්නේ තවත් කෙනෙකුට ධර්මාවබෝධය ලබා ගන්න අවශ්‍ය කරන දහම් කරුණු ටිකක් පහදලා දීම තමයි ධර්ම දේශනාවකින් අපේක්ෂා කරන්නේ. නමුත් කාලීන වශයෙන් ශ්‍රාවකයන් මුහුණ දීලා තියෙන යම් යම් දහම් ගැටලු අර්බුද තියෙනවා නම් ඒවා පිළිබඳව ශ්‍රාවකයන්ගේ සිහිනුවන අවදි කිරීම දේශකයන් හැටියට අපි සතුව තියෙන වගකීමක් හැටියට මා සලකනවා. ඒ නිසා කවුරුවත් විවේචනය කරන්න, කාටවත් ගරහන්න, කාගේවත් අඩලුහුඩුකම් කතා කරන්න නෙමෙයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ ශ්‍රාවක පින්නතුන්ට මනා සිහිනුවණින් යුක්තව නිවැරදි ධර්මයේ හඳුනාගෙන නිවැරදි ධර්මයේ හඳුනාගෙන තමන්ගේ ජීවිතයට මේ ධහම එකතු කරගෙන මෙලොවත් යහපත් කරගන්න පරලොවත් යහපත් කරගන්න මේ කියන ගැටලුකාරී தත්වයන් පිළිබඳව ඔබගේ අවධානයට යොමු කරන්නේ. ඇතැම් විට වර්තමාන සමාජයේ විවිධ ගුරුකුල බිහි වෙලා තියෙනවා විවිධ ආකාරයට ධර්මයේ විකෘති කරමින් විවිධාකාරයට ධර්මයේ අර්ථකථනය කරමින් විවිධ විදිහේ ආශ්චර්යයන් හාස්කම් පාන්න වෙරදරන එහෙම හාස්කම් පාමින් කටයුතු කරන්න උත්සාහ කරන පිරිසක් සහ පැවිදි පිරිසක් සහ ඒ වටා ඒකරාශී වෙච්ච අනුගාමික ශ්‍රාවක පිරිසකුත් ගොඩනැගිලා සිටිනවා. නිසා මෙවැනි සමාජ වටපිටාවක් තුළ මේ හැබෑම ආශ්චර්ය අද්භූත ධර්ම මොනවද? ඒ හැබෑම ආශ්චර්ය අද්භූත ධර්ම වලින් සමන්විත කුජලයේකුගේ චරිත ස්වභාවය කොයි වගේද කියන එක හඳුනා ගැනීම අපිට මේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවේ නිරත වීමේදී මහෝපකාරී වෙනවා. එනිසා මේ දහම් කරුණු ටික ශ්‍රවණය කිරීම තුළින් උග්ගහ ගෘහපතියා සතුව පැවතිච්ච ඒ චරිතය තුල පැවතිච්ච ආශ්චර්යමත් අద్භූත ධර්ම ආශ්චර්ය කියන්නේ සියලු දේට වඩා සුවිශේෂී ගුණ ධර්ම කියන එකයි අద్භූත කියන වචනයෙන් භූත කියන වචනයේ වචනානුකූලව අර්ථකථනය කරනවා නම් භූත කියන්නේ සිද්ධ වෙනවා කියන එකයි අභූත කියන්නේ සිදු නොවෙනවා කියන එකයි. දැන් අපි සමහර වෙලාවට විවාහාරයේදී කෙනෙකුට චෝදනාවක් කරනකොට ඒ චෝදනාව ලබන කෙනා කියනවා අභූත චෝදනා කරන්න එපා කියලා. අභූත චෝදනා කියන වචනේ අර්ථය තමයි සිදු නොවිච්ච දේවල් පිළිබඳව චෝදනා කරන්න එපා කියලා. බොරු කියලා චෝදනා කරන්න එපා කියලා. මේ ආශ්චර්ය අද්භූත ධර්ම සාමාන්‍යයෙන් සාමාන්‍ය පුජ්‍යලේකු තුල සිදු නොවෙන්න පුළුවන් නමුත් සුවිශේෂී අධිගමයන් ලැබපු මාර්ගඵල ලැබපු පුජ්‍යල චරිතයන් තුල දකින්න පුළුවන් සුවිශේෂී ගුණ ලක්ෂණ හැටියට තමයි මේ ආශ්චර්ය අද්භූත ධර්ම කියන වචනේ අපිට විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අර ස්වාමින් වහන්සේත් සමග සාකච්ඡා කරමින් මේ උග්ගහ ගෘහපතියා තමන් සතුව පවතින ආශ්චර්ය අද්භූත ධර්ම මොනවද කියන කාරණය අර ස්වාමින් වහන්සේට පහදලා දුන්නා. එහිදී පළවෙනි කාරණය හැටියට උග්ගහ ගෘහපතියා මේ ස්වාමින් වහන්සේට මතක් කරනවා යදාහං බන්තේ නාගවනේ පරිවාරෙන්තෝ භගවන්තං පඨමං දූරතෝව අද්දසං යදාහං බන්තේ බන්තේ කියන්නේ ස්වාමීනි යම් දවසක මම නාගවනේ පරිවාරෙන්තෝ නාගවනේ කියන්නේ මේ ඇතුන් වාසය කරන මේ නාගවනය නාග කියන උද්ධානයේ සැරිසරමින් ඉන්නකොට භගවන්තං පඨමං ධූරතෝව අද්දසං පඨමන් ධූරතෝව භගවන්තං අද්දසං බුදුහාමුදුරුව මුලින්ම දැක්කහම මම මේ නාගවනේ නැමැති උද්‍යානයේ විවේකීව සංසුන්ව බොහොම විනෝදයෙන් කාලය ගත කරනකට එක දවසක් බුදුරජාණන් වහන්සේ මුලින්ම මම දැක්කා සහදස්සනේව මේ භන්තේ භගවතෝ චිත්තං පසීදී අනේ ස්වාමීනි පළමු දැක්මෙන්ම මගේ හිතේ බුදුහාමුදුරුව පිළිබඳව මහා ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති වුණා. සුරා මදේව පහි මම සුරාපානය කරලා බොහොම විනෝදෙන් මේ උද්‍යානයේ සැරිසරමින් හිටියේ. නමුත් මගේ සුරා මදය මේ සුරාපානය කිරීමෙන් ඇති වෙලා තිබිච්ච මත්ගතිය පවා පහ වෙලා ගියා. අයංකෝ මේ භන්තේ පඨමෝ අච්චරියෝ අද්භූත ධම්මෝ සංවිජ්ජති මෙන්න මේක තමයි ස්වාමීනි මා සතුව පවතින පළමු වන ආශ්චර්ය අද්භූත ධර්මය දැන් මොකද්ද මේ උග්ඝහ ගෘහපතියා සතුව පවතින පළවෙනිම ආශ්චර්ය අද්භූත ධර්මයේ හැටියට ඔහු සඳහන් කරන්නේ මුලින්ම බුදුහාමුදුරුව දැක්ක දවසේ මුලින්ම බුදුහාමුදුරුවෝ දැක්ක දවසේ මේ ගෘහපතියාගේ මනස තුල සිත තුල මහා පුදුම විදිහේ ශ්‍රද්ධාවක් ඇති වුණා අර කෙලි දෙලින් විනෝදයෙන් ගත කරපු ඔහුගේ සියලු ආකල්ප වෙනස් වෙලා මහා ගෞරවයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වුණා ඔහුට ඔහු ඒ වෙලාවේ මත්ගතියෙන් සුරා මදයෙන් මත් වෙලා හිටියා ඒ தත්ත්වේ පවා පහ වෙලා ගිහිල්ලා තුනුරුවන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න අනුගාමිකයෙක් ශ්‍රාවකයෙක් බවට පළමු දැක්මින් පත් වුණා කියන කාරණය තමයි පළවෙනිම අද්භූත ආශ්චර්ය ධර්මයේ හැටියට සඳහන් කරන්නේ. දැන් පින්වතුනි සමහර අය ඉන්නවා බුදුරජාණන් වහන්සේ දැක්ක දුටුව පමණින්ම එක සැරේටම බුදුරජාණන් වහන්සේගේ ගුණය හඳුනා ගන්න බෑ. දැන් ආලවක සූත්‍රය ගත්තහම ආලවක යකත් නොඑක ආකාරයෙන් බුදුහාමුදුරන්ට අඩන්තේට්ටම් කරලා අන්තිමටනේ බුදුහාමුදුරෝ ගැන පැහැදෙන්නේ. ඒ වගේ බෞද්ධ සාහිත්‍යයේ විවිධ අවස්ථාවන් අපිට මුණ ගැහෙනවා මේ බුදුහාමුදුරෝ දැක්ක දුටුව පමණින්ම බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදීම ඇති වෙන්නේ නැහැ. පුරාකුත පුණ්‍ය බලය නිසා වෙන්න ඕන මේ උග්ඝහ ගෘහපතියා බුදුරජාණන් වහන්සේ දැක්ක දුටුව පමණින්ම ඔහුගේ මනස තුල භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වුණා මෙන්න මේක තමයි පළවෙනිම ආශ්චර්ය අద్භූත ධර්මයේ හැටියට සඳහන් කරේ. එමනම් බුදුහාමුදුරෝ කෙරෙහි පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති වුණා කියන්නේ උන්වහන්සේගේ අනුගාමිකයෙක් බවට පත් වෙනවා. උන්වහන්සේගේ අනුගාමිකයෙක් බවට පත් වෙනවා කියන්නේ උන්වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන්නට නැඹුරු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ පළවෙනි කාරණයේ හැටියට උග්ඝහ ගෘහපතියා පෙන්නනවා Taman සතුව පවතින ආශ්චර්ය අද්භූත ධර්මය. ඊළඟට දෙවැනි කාරණය බ්‍රහ්මචර්ය පංචමානිච සික්ඛාපදානි සමාධින් අයංකෝ මේ භන්තේ ဒ ුතියෝ අස්චර්යෝ අද්භූත ධම්මෝ සංවිජ්ජති. බ්‍රහ්මචර්යාව පස්සනි කොට ඇති ශික්ෂා පදයන් මම නිවැරදිව පිහිටුවා. පළවෙනි දැක්මින් බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමට ලක් වෙලා දෙවෙනි අවස්ථාවේදී මේ ගෘහපතියා භ්‍රමචර්යාව සහිත ශික්ෂාපද පංච ශික්ෂාපද වල පිහිටන්නට යෙදුනා. දැන් Brahmacharyaව කියන්නේ උතුම් හැසිරීම කියන එකයි. ඔබ දන්නවා මේ පංචශීලයේ සමාදන් වෙනකොට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි මේ ශික්ෂා පදය අවස්ථා දෙහිකදී දෙවිධයකට සමාදන් වෙනවා. දැන් පංචී සමාදන් වෙනකොට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කම් සැපවල වැරදි විදිහට හැසිරීමෙන් වළකිනවා. අපි කම්සප විඳින්නේ නැහැ කියලා නෙමෙයි සමාදන් වෙන්නේ. කම්සප විඳිනවා. නමුත් අධාර්මික විදිහට වැරදි ක්‍රමෝපායන්ට අනුව අපි කම්සප හොයන්නේ නැහැ විඳින්නේ නැහැ කියන පංචකාම සම්පත් හොයාගෙන යන්නේ නැහැ කියන හික්මීම තමයි පංචශීලයේ තුලදී අපි සමාදන් වෙන්නේ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වහම මේ පංචකාම සම්පත් වැරදි විදිහට හෝ නිවැරදි විදිහට ඒ වෙනුවෙන් උනන්දු වීමක් හෙවීමක් කිසිසේත්ම කරන්න උතුම් චර්යාවේ හැසිරීමේ නිරත වෙනවා. බ්‍රහ්ම කියන්නේ උතුම් කියන එකයි, චර්යාව කියන්නේ හැසිරීම කියන එකයි. එතකොට කම්සප්ප වෙනුවෙන් වෙහෙසෙන්නේ නැතුව, කම්සප්ප මැත්තේ ගිජු වෙලා හොයන්නේ නැතුව, තමන් පිරිසිදුව ජීවත් වෙනවා. මේ උග්ගහ කියන ගෘහපතියා වත්පොහසත්කම් සහිත ගෘහපතියෙක් ඔහු මේ පංචකාම සම්පත් වලට තිබිච්ච ගිජු භාවය අත්හැරියා. එහෙම අත්හරින්න හේතුව තමයි පළවෙනිම දැක්මෙන් බුදුහාමුදුරුවෝ පිළිබඳව මහා ගෞරවයක් ඇති වුණා. මහා ප්‍රසාදයක් ඇති වුණා. එනිසා ඔහු දෙවනුව මේ අබ්‍රක්ම භ්‍රමචර්යාව සහිතව ශික්ෂාපද පහක පිහිටන්නට යෙදුනා නිවරදිව පංචශීලයේ පිහිටපු කෙනෙක් බවට පත් වුණා කියන කාරණයයි ඒක තමයි මේ උග්ඝහ ගෘහපතියා තුල පවතින දෙවෙනි අද්භූත ආශ්චර්ය ධර්මය. එතකොට පින්වතුනි දැන් අපිටත් මේ ගුණයන් ඇති කරගන්න පුළුවන්නේ. අපිටත් මේ ගුණයන් ඇති කරගන්න පුළුවන්. අපිත් නිවැරදිව පංචශීලයේ තුල පිහිටනවා කියන්නේ මේ කාමභෝගී මිනිසුන්ගෙන් පිරිච්ච සමාජය තුල අපිත් ආශ්චර්යමත් ජීවිතයක් බවට පත් කරගත්තා කියන එකයි අපේ ජීවිතේ. එසා මේ සුවිශේෂී ගුණධර්මයන් ජීවිතය තුළ එකතු කර ගැනීමම තමයි ආශ්චර්යමත් භාවයේ වෙන්නේ. සාමාන්‍ය සමාජයේ තුළ කොයි කවුරු ජීවත් වෙන විදිහට විඳින දකින විදිහට ජීවිතයේ දකින්නේ නැතුව උසස් විදිහට උත්තරීතර විදිහට මේ ජීවිතය සකස් කරගන්න වෙරවීරිය දැරීමෙන්ම තමයි ආශ්චර්යමත් ජීවිතයක් බවට මේ ජීවිතේ පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දෙවෙනි කාරණය තමයි මේ භ්‍රමචර්යාව පස්වෙනි කොට ඇති ශික්ෂා පදයන්හි නිවරදිව පිහිටියා ඒක තමයි උග්ඝහ ගෘහපතියාගේ දෙවෙනි ආශ්චර්යමත් අද්භූත ධර්මය. ඊළඟට තුන්වෙනි කාරණේ සඳහන් කරනවා තස්ස මයිහම් බන්තේ චතස්සෝ කෝමාරියෝ පජාපතියෝ අහේසුම් ස්වාමීනි මට බොහෝම තරුණ රූමත් භාර්යාවෝ හතර දෙනෙක් හිටියා අත ක්වාහං වන්තේ යේන තා පජාපතියෝ තේන උපසංකමි උපසංකමිත්වා තා පජාපතියෝ ඒ තදවෝච්ච මම ඒ භාර්යාවෝ හතර දෙනා ළඟට ගිහිල්ලා ඒ භාර්යාවෝ හතර දෙනාට මෙන්න මේ විදිහට කිව්වා මයාකෝ භගිනියෝ බ්‍රහ්මචර්ය පංචමානි සික්ඛාපදානි සමාදින්නාති අර භාර්යාවන්ට කියනවා මා විසින් මේ භ්‍රමචර්යාව පස්සනි කොට ඇති ශික්ෂාපද පහක් සමාදන් වෙලා තියෙනවා. මේ තමන්ගේ රෝමත් තරුණ භාර්යාවෝ හතර දෙනෙක් මේ ගෘහපතියට හිටියා. එයා මේ Brahmacharya පස්සනි කොට ඇති ශික්ෂාපද සමාදන් වුණාට පස්සේ මේ භාර්යාවන් ළඟට ගිහිල්ලා කියනවා මම මෙන්න මේ විදිහට Brahmacharyaව පස්සනි කොට ශික්ෂාපද සමාදන් වෙලා කටයුතු කරනවා. ඒ නිසා ඔබට කැමති විදිහකට කැමති පුරුෂයෙක් එක්ක සරණ යන්න පුළුවන්. කැමති කෙනෙක් එක්ක කැමති විදිහකට මේ මගේ ධන ධාන්‍ය සම්පත් අරගෙන ඔබට කැමති විදිහකට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තමන්ගේ භාර්යාවන් පිළිබඳව තිබිච්ච රාගික හැඟීම, බැඳීම, ඇලීම නැති කරගත්ත පිරිසිදු මනසක් බවට මේ පුජ්‍යලයාගේ මනසපත් වුණා කියන එකනේ. නිසා ඒ අයව අත්හරින්න පුළුවන් තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ එහෙම මතක් කරාම අර වැඩිමහල් භාර්යාව තමන් කැමති පුරුෂයා ගැන සඳහන් කළාම ඇගේ යත වමතින් අල්ලලා දකුණු අතින් පැන්කෙන්ඩිය අරගෙන අතපැන් වක් කරලා ඒ කැමති පුරුෂයාට ඇයව පාවා දුන්නා කියන කාරණය මේ සූත්‍රයේ තුල සඳහන් වෙනවා. දැන් මේ මේ වෙනකොට අර භ්‍රමචර්යාව පස්වෙනි කොට ඇති ශික්ෂාපද සමාදන් වෙනවා දෙවෙනි ගුණයේදී ඒ වෙනකොට මේ පුජ්‍යලයා උග්ඝහ ගෘහපතියා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා අනාගාමි ඵලයටපත් වෙච්ච ශ්‍රාවකයෙක් බවට පත් වෙලයි හිටියේ. ඒ නිසා තමයි තුන්වෙනි අවස්ථාවේදී තමන්ගේ මේ භාර්යාවන් පවා අත්හැරලා පංචකාම සම්පත් වලින් මිදෙන්න පුළුවන් தත්ත්වයකට මේ කුජලයාපත් උනේ. එනිසා ඒ තුන්වෙනි ආශ්චර්ය අద్భుත ධර්මයේ හැටියට ඔහු අර ස්වාමීන් වහන්සේට තමන් සතුව පවතින කාරණේ පහදලා දෙනවා. ඊළඟට හතරවෙනි කාරණය සංවිජ්ජන්තිකෝපන මේ භන්තේ කුලේ භෝගා තේචකෝ අපපටි විභත්තා ශීලවන්තේහි කල්යාණ ධම්මේහි කියන්නේ ස්වාමීනි මගේ මේ ධන දහාන්‍ය සම්පත් ගොඩාක් තියෙනවා ගොඩාක් මේ ධන දහාන්‍ය සම්පත් තියෙනවා අයංකෝ මේ භන්තේ චතුත්ථෝ අච්චරිය අද්භූත ධම්මෝ සංවිජ්ජති මම මේවා මේ මේ අයට මේ මේ විදිහට දෙන්න ඕන මේ මේ අයට මේ විදිහට දෙන්න ඕන කියලා වර්ග කරලා නැහැ. සියලු දෙනාටම සිල්වතුන් සඳහා පරිත්‍යාග කිරීම සඳහා මේ ධනය මම තබලා තියෙනවා වර්ග කිරීමක් කරලා නැහැ. දැන් මේකත් ඊටාම වටිනවා. දැන් අපි දානයක් පරිත්‍යාගයක් සිද්ධ කරන්න ගියාම නොඑක ආකාරයෙන් අපි මේ තර්ක විතර්ක කරනවා. පින්වතුනි දානය කියන එක තමන්ගේ මනස තුල පහළ වෙන එකක්. තමන්ගේ මනස තුල තියෙන ලෝභ දේශ ලෝභය තුරන් කර ගැනීම සඳහා තෘෂ්ණාව දුරු කර ගැනීම සඳහා යොදා ගන්න දෙයක් තමයි දානය කියන්නේ. දැන් සරලම උදාහරණය තමයි මහා මාර්ගයේ ගමන් කරනකොට යාචකයෙකුට ඔබ රුපියල් 10ක් වැනි මුදලක් පරිත්‍යාග කරා කියලා හිතන්නකෝ. ඒ මුදල පරිත්‍යාග කරලා ඔබ ගෙදර ගිහිල්ලත් හිතන අපරාධි මං අර මිනිස්සයාට ඒක දුන්නේ. ඒ මිනිස්සයා දුම් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය වලට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. මම අපරාධේ මිනිස්සයාට දුන්නේ කියලා මේක පිළිබඳව අපි අපේ මනසින් කෙලෙස් පහල කරගන්නවා. ඒ වගේ අර දන් දෙන්න යනකොට තමන් නොඑක ආකාරයෙන් විභාග කරනකොට බෙදීම් වලට ලක් කරනකොට මේ සිල්වතුන්ට මේ දුස්සීලයන් මේ විදිහට වර්ග කරලා බෙදීමක් මේ උග්ඝහ ගෘහපතියා තුල තිබුණේ සියලු දෙනාටම මේ දාණය සඳහා තමන්ගේ ධනය කැප කරලා තිබුණා. තමන් සන්තකව තියෙන ධනය සියලු අවස්ථාවන්හිදී පරිත්‍යාගයේ සඳහා වෙන් කරලා තිබුණා. ඒක තමයි මේ උග්ඝහ ගෘහපතියාගේ හතරවෙනි අද්භූත ආශ්චර්ය ධර්මයේ දැන් අපි කරුණු හතරක් සාකච්ඡා කරා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දැක්ක පළමු අවස්ථාවේම මේ ගෘහපතියාගේ මනස තුල මහා ගෞරවයක් පැහැදීමක් ඇති වුණා. දෙවැනි එක තමයි මේ ගෘහපතියා Brahmacharyaව පස්වෙනි කොට ඇති ශික්ෂාපද පහක් තුල නිවරදිව පිහිටලා සිල්වන්ත ජීවිතයක් බවට මේ ජීවිතේ පත් කරගත්තා. තුන්වෙනි කාරණය තමන් සතුව හිටිය, තමන්ට හිටිය බොහෝම රූමත් යෞවන භාර්යාවන් හතර දෙනාට නිදහස ලබා දුන්නා. තමන් කැමැති කැමැති කෙනෙක් එක්ක කැමැති විදිහකට ගිහිල්ලා නිදහසේ සතුටින් ජීවත් වෙන්න ඔවුන් පිළිබඳව මේ අඹදරුවන් පිළිබඳව තිබිච්ච බැඳීම මේ පුජ්‍යලයාගේ මනසින් නැති වෙලා ගියා. ඒක තමයි තුන්වෙනි ආශ්චර්ය අద్භූත ධර්මය. ඊළඟට ඔහු සතුව තියෙන ධනය මේ දේවල් දන් දෙන්න මේ දේවල් තමන්ගේ පරිහරණයට කියලා එහෙම විභාග කිරීමක් වෙන් කිරීමක් නැතුව සියලු දේ පරිත්‍යාගයේ සඳහා වෙන් කරලා තමන්ගේ මනසින් ඒ විදිහට කටයුතු කරා ඒක තමයි මේ වස්තුව පිළිබඳව තිබිච්ච තමන්ගේ දේපල පිළිබඳව තිබිච්ච බැඳීම තෘෂ්ණාව අඩු වුණා කියන එක තමයි මේන් ඉස්මතු වෙන්නේ එතකොට ඒ හතරවෙනි ආශ්චර්ය අద్භූත ධර්මය ඊළඟට පස්වෙනි කාරණය උග්ඝහ ගෘහපතියා සඳහන් කරනවා යංකෝ 50න් බන්තේ වික්කුම් පෛරුපාසාමි සක්කච්ඡං ඒව පෛරුපාසාමි නෝ අසක්කච්ඡං සෝචේමේ බන්තේ ආයස්මා ධම්මං දේශේති සක්කච්ඡං ඒව සුනාමි. ඒ කියන්නේ මම මේ භික්ෂූන් වහන්සේලාට දාණය පූජා කරනකොට හොඳට පිළියෙල කරලා සකස් කරලම තමයි දාණය සකසා පූජා කරනවා. කිසිදු අවස්ථාවක එහෙම සකසා පිළියෙල කරන්නේ නැතුව පූජා කරන්නේ නැහැ. බොහොම හොඳට කටයුතු සකස් කරලා හොඳින් නිවැරදිව ඒ කටයුතු වල නිරත වෙනවා. යම් අවස්ථාවක මම ධර්ම ශ්‍රවණේ කරනවා නම් ඒ ධර්මයක් මම හොඳින් ශ්‍රවණය කරනවා. දැන් අපි ගොඩක් වෙලාවට හඳුනා ගත යුතු දෙයක් තමයි වර්තමාන සමාජයේ අපේ පින්වතුන්ලා ගොඩාක් පින් දහම් සිද්ධ කරනවා. හැබැයි මේ සක්කච්ඡං කියන කාරණය තුල අපේ පින්වතුන්ලා ක්‍රියාත්මක වෙනවා අඩුයි. සමහර වෙලාවට පෑන් වඩලා පින් අනුමෝදන් කරනකොට සමන්ගේ මනස තියෙන්නේ වෙන පැත්තක. අර කර්ටරින් සර්විස් එකේ උදවිය කෑම ටික හදලා ඉවරද දන්නේ නැහැ. දැන් මේ ස්වාමින් වහන්සේලා වැඩි ගමන් අර ආපු මිනිසුන්ට කෑම ටික දෙන්න ඕන. ඒ පැත්ත බලන්න බැරි වුණා. දැන් මේවා ගැන තමයි මනසේ තියෙන්නේ. ඒතකොට මනස සකස් වෙලා නැහැ. සමහර වෙලාවට දානි ටික පූජා කරනකොට තමන්ගේ කය විතරයි කටයුතු කරන්නේ මනසින් ඒකට ඒකාග්‍ර වෙලා නැඹුරු වෙලා නැහැ මේ ධර්මශ්‍රවණය කරනකොට බොහෝ අවස්ථාවල ඒ වගේමයි ඔය විශේෂයෙන්ම අපි හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ වගේ පින්කම් වලදී නිවසකට ධර්ම දේශනාවකට වඩිනකොට වර්තමානයේ සමහර වෙලාවට බොහෝ අය පන්සිල් සමාදන් වෙන්නත් ඉස්සෙල්ලා ඒ අය උත්සාහ කරන්නේ තමන්ගේ ජංගම දුරකථන වලින් කැමරා වලින් ස්වාමින් වහන්සේ වඩින හැටි වීඩියෝ කරන්න ෆොටෝ ඡායාරූප ගන්න මේ වගේ කටයුතු වලට එතකොට මේ පින්කමට අවශ්‍ය කරන පරිසරයේ වටපිටාව සකස් කරගෙන නැහැ. නමුත් මේ උග්ඝහ ගෘහපතියා දම් පූජා කරන අවස්ථාවේදී හැම අවස්ථාවකදීම බොහොම හොඳට සකස් කරලා නිවැරදිව කටයුතු සිද්ධ කරා කියන කාරණය වගේම ඔහු ධර්ම කරනකොට නිවරදිව ධර්ම කරා කියන කාරණය තමයි ඔහුගේ පස්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ හැටියට සඳහන් කරන්නේ. ඊළඟට හයවෙනි කාරණේ සඳහන් කරනවා සංගංකෝ 50න් බන්තේ පරිවිසන්තෝ නාබිජානාමි ඒවං චිත්තං uppādētā ඉමස්සවා තෝකන්දේමි ඉමස්සවා බහුකන්ති දැන් මේ සංඝයාට දානය පූජා කරනකොට මේ හාමුදුරුවන්ට ගොඩක් පූජා කරන්න ඕන මේ හාමුදුරුවන්ට ටිකක් පූජා කරන්න ඕන. දැන් ඔය ගත්තාම සමහර ස්වාමින් වහන්සේලා මගඵල ලැබපු. උබතෝ භාග විමුක්ත, ප්‍රඥා විමුක්ත, කාය ශක්ති, දුෂ්ටි ප්‍රාප්ත මේ කියන්නේ පින්වතුනි විවිධාකාරයට මගඵල ලබලා රහත්භාවයට පත්වෙච්ච කෙලෙස් ප්‍රහීන කරපු උතුමෝ. මේ අය සිල්වත් අය, මේ අය ආර්ය ශ්‍රාවකයෝ, මේ අය දුස්සීලයෝ කියලා භික්ෂූන් වහන්සේලා කෙරෙහි වග වර්ග කිරීමක් සිද්ධ කරන්නේ නැතුව සියලුම ශ්‍රාවකයන්ට බුද්ධ ශ්‍රාවකයන්ට භික්ෂූන් වහන්සේලාට සමසිතින් යුතුව ඒ අයට අපෝපස්ථාන කරන්න මට පුළුවන්කම තිබුණා. සියලුම දෙනා වහන්සේට එකහා සමාන සිතකින් අපෝපස්ථාන කරන්න මට හැකියාව තිබුණා ඒක තමයි මා සතුව පැවති හයවෙනි ආශ්චර්ය අద్භූත ධර්මයේ හැටියට අර ස්වාමින් වහන්සේට මතක් කරලා දෙනවා. ඒ වගේම මංවා දේවතා උපසංකමන්ති අහංවා දේවතා දේවතාහි සංලාපාමීති කියන්නේ හත්වෙනි ආශ්චර්ය අద్భుත ධර්මයේ හැටියට සඳහන් කරනවා දෙවියෝ මේ උග්ඝහ ගෘහපතියා මුණ ගැහෙන්න එන ඇතැම් අවස්ථාවල යම් යම් කාරණාවන් සාකච්ඡා කරන්න දෙවියෝ මේ උග්ඝහ ගෘහපතියා මුණ ගැහෙන්න එනවා සමහර අවස්ථාවල උග්ඝහ ගෘහපතියා සමග නොඑක ආකාරයේ සාකච්ඡාවල සංලාපයන්හි නිරත වෙන විවිධ මාතෘකා ධර්ම ගැටලු ගැන කතා බහ කරනවා. හැබැයි එහෙම දෙවියොත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන්කම තිබුණට අදෘශ්‍යමාන ශක්තියක්නේ. දෙවියෝ කියන්නේ අදෘශ්‍යමාන බලවේගයේ අදෘශ්‍යමාන ජීවීන් සමග ශක්තියින් සමග ගනුදෙනු කරන්න සහ සම්බන්ධතාවයේ ඇති කරගන්න පුළුවන් කියන හැකියාවක් Taman සතුව තිබුණා කියලා මම අල්ප මාත්‍රයකින්වත් ඒ ගැන උදම් අනලා නැහැ ඒ ගැන ආඩම්බරයක් අදිමානයක් ඇති කරගෙන නැහැ කියන එකයි. දැන් මේවා ඊටාම වටිනවා වර්තමාන සමාජයේ යාන්තමින් බණ භාවනා කරගෙන එනකොට විවිධ දර්ශනයන් පේන්න ගත්තාම නොඑක ආකාරයෙන් කෑකෝ ගහලා තමන්ගේ අදිමානසික ශක්තියින් පිළිබඳව නොඑක ආකාරයෙන් ප්‍රලාප දොඩවන අයට මේ උග්ඝහ ගෘහපතියා මේ ප්‍රකාශ කරන ආශ්චර්යමත් අద్භූත ධර්මයේ ඊටාම වටිනවා ඔහුට දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණා දිව්‍ය ලෝකත් එක්ක කතා බහ කරන්න දෙවියොත් එක්ක කතා බහ කරන්න පුළුවන්කම තිබුණා නමුත් එහෙමයි කියලා මේ උග්ඝහ ගෘහපතියා කිසිම මොහොතක ඒ ගැන උදම් මැනුවේ නෑ. ඒ ගැන අභිමානයක් ඇති කරගෙන හිතින් උඩඟු උනේ නැහැ කියන කාරණය ඔහු සඳහන් කරනවා. ඒ වගේම අටවෙනි කාරණයේ හැටියට ආශ්චර්ය අద్භූත ධර්මයේ හැටියට සඳහන් කරනවා මේ උග්ඝහ ගෘහපතියා බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලා මරණයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලා උග්ඝහ ගෘහපතියා මරණයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරන පහදලා දෙනවා මේ උග්ඝහ ගෘහපතියා දස සංයෝජන නැති කරපු කෙනෙක් සසර පැවැත්මට හේතු වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මේ කියන සසර සැරිසරන්න හේතු වෙන දස සංයෝජනයන් ඉක්මවපු කෙනෙක්. ඒ නිසා ඔහු යලි උප්පත්තිය ලබන්නේ නැහැ. ඔහු අනාගාමි ඵලයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයෙක් කියලා බුදුරජාණන් වහන්සේ මා පිළිබඳව ප්‍රකාශ කරાવી. නමුත් ඒ පිළිබඳව මගේ හිතේ සුවිශේෂ භාවයක් එහෙම නැත්නම් ඇගීමක් ඒ පිළිබඳව නැහැ මට ඒක සාමාන්‍ය දෙයක් හැටියටයි මම සලකන්නේ කියන කාරණය තමයි ඔහු හත්වෙනි කාරණේ හැටියට සඳහන් කරන්නේ. දැන් මෙන්න මේ කියපු කාරණා අට තමයි උග්ගහ කියන ගෘහපතියාගේ චරිතය තුල තිබිච්ච ආශ්චර්ය අද්භූත ධර්ම අට. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ දැක්ක දුටුව පමණින්ම බොහෝම පැහැදීමක් ඇති වුණා දෙවැනි කාරණය භ්‍රමචර්යාව පස්වැනි කොට ඇති ශික්ෂාපදයන්හි නිවැරදිව පිහිටියා තුන්වෙනි කාරණය තමන් සතුව හිටිය තරුණ භාර්යාවන්ට නිදහස ලබා දුන්න Tamanට කැමති කෙනෙක් එක්ක යන්න කියලා ඒ අය පිළිබඳව තිබිච්ච ආශාව තෘෂ්ණාව නැති වෙලා ගියා. ඒ වගේම Tamanගේ ධනය පරිත්‍යාගයේ සඳහා කැප කරලා තිබුණා මේ මේ කොටස් දන් දීම සඳහායි මේ කොටස් දන් නොදීම සඳහායි කියලා වර්ග කිරීමක් බෙදීමක් නැතුව වෙන් කරලා තිබුණා. ඒ වගේම තමන් දන් දෙනකොට බොහොම හොඳට පිළිවෙලට සකස් කරලා දුන්නා ධර්ම ශ්‍රවණය කරනකොට හොඳින් ධර්ම ශ්‍රවණය කළා ඒ වගේම භික්ෂූන් වහන්සේලාට දානි පූජා කරනකොට මේ ස්වාමින් වහන්සේ මගපලලාභී ස්වාමින් වහන්සේ නමක් මේ ස්වාමින් වහන්සේ දුස්සීල ස්වාමින් වහන්සේ නමක් කියලා වර්ග කිරීමක් වෙන් කිරීමක් කරන්නේ නැතුව සියලුම ස්වාමින් වහන්සේලාට එක හා සමානව දම්පැම් පූජා කරා ඒ වගේම දෙවියෝ ඇවිල්ලා මේ උග්ඝහ ගෘහපතියත් එක්ක සාකච්ඡා කරනවා නොඑක ආකාරයෙන් කටයුතු කරනවා ඒ පිළිබඳව ඔහුගේ උදම් මැනීමක් උඩඟු බවක් ඇති වුණේ නැහැ ඔහු දස සංයෝජන ඉක්මවලා සසර කතරින් එතර වෙච්ච කෙනෙක් කියන කාරණය බුදුරජාණන් වහන්සේ ඔහුගේ මරණයේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා ඒ ගැන ඔහු අමුතුවෙන් උදම් වෙන්නේ නැහැ කියන මෙන්න මේ කියන චරිත ලක්ෂණ ටික තමයි උද්ඝහ ගෘහපතියා සතුව පැවතිච්ච ආශ්චර්ය අద్භූත ධර්ම හැටියට මේ සූත්‍ර දේශනාවේ පෙන්වා දීලා තියෙන්නේ. දැන් මේක අපිට ඊටාම සරලව මේ කියපු කාරණාවන් ටික ඔබට මතු කරගන්න පුළුවන්කම තියෙනවා. සේලෝ යතහ ඒක ගනෝ වාතේනන සමීරති ඒවන් නින්දා පසංසාසු න සමිජ්ජಂತಿ පණ්ඩිතා මහා ඝන ගල් පර්වතයක් හතර දිශාවෙන් හමන නොයෙක් ආකාරයේ හුළඟට සෙලවෙන්නේ චලනය වෙන්නේ නැහැ වගේ ඒවන් නින්දා ප්‍රශංසාසු මේ නින්දා ප්‍රශංසා දෙකේදී නසමිච්ඡන්ති පණ්ඩිතා. පණ්ඩිතයා සැලෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ උග්ඝහ ගෘහපතියා තුල ගොඩ නැගිච්ච සුවිශේෂී ගුණධර්ම නිසා ඔහුට ලැබිච්ච විවිධ වරප්‍රසාදයන් පිළිබඳව ඒ වගේම ඔහුට ලැබිච්ච සුවිශේෂ හැකියාවන් පිළිබඳව ඔහු උදම් මැනුවේ නෑ අර ගල් පර්වතයක් වාතයට හෙළවෙන්නේ නැහැ වගේ ඔහු බොහෝම උපේක්ෂාවෙන් මධ්‍යස්තව සමසිතින් කටයුතු කළා ඒක තමයි ඒ චරිතය තුල තිබිච්ච සුවිශේෂතාවය එහෙමනම් පින්වතුනි ධර්මයේ දැනගත්ත කෙනාගේ ස්වභාවය ධර්ම මාවතේ ගමන් කරන කෙනාගේ ස්වභාවය තමයි ලෝභයෙන් ద్వේෂයෙන් මෝහයෙන් අගතියට යන්නේ නැහැ මේ අටලෝ දහමට කම්පා නොවි උපේක්ෂාවෙන් යුක්තව සමසිතින් ජීවිතයේට මුහුණ දෙනවා නිවැරදි චර්යාව තුලම නිරත වෙනවා ඒක තමයි මේ ධර්මයේ දැක්ක පුජ්‍යලයාගේ ස්වභාවය ධර්මයෙන් පෝෂණය වෙච්ච පුජ්‍යලයාගේ ස්වභාවය. ඉතින් ඒ නිසා උග්ගහ ගෘහපතියාගේ චරිතය තුලින් අපිට හඳුනා ගන්න තියෙන්නේ. අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට අපි තුල පවතින ඕන නිහතමානී ගුණය ඒ වගේම අගතියට නොයා මධ්‍යස්තව මේ ජීවිතයේ තුල පිළිවෙත් පිරීම කියන කාරණය අපි හඳුනාගත යුතු වෙනවා විශේෂයෙන්ම උග්ගහ ගෘහපතියා මේ අවතීර්ණය කරගන්නේ මේ කියන චරිත ලක්ෂණ ජීවිතයට එකතු කරගන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම නිසා පළවෙනිම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නිවැරදිව හඳුනාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරි නිවැරදි වැටහීමක් ඇති කරගෙන නිවැරදි සීලයක පිහිටලා තමන්ගේ චර්යාවේ නිරත වෙනවා නම් ඒ පින් දහම් වල නිරත වෙනවා නම් බණ භාවනා කටයුතු වල නිරත වෙනවා නම් මේ කියන ගුණ ධර්මයන් මානසික ශක්තියෙන් අපිට ඇති කරගන්න පුළුවන් ළඟා කරගන්න පුළුවන් කියන කාරණය හඳුනාගෙන ඒ අනුව මේ ලැබපු මනුස්ස ජීවිතය වාසනාවන්ත ජීවිතයක් උග්ඝහ ගෘහපතියාගේ චරිතේ වගේම ආශ්චර්යමත් ජීවිතයක් බවට පත් කරගන්න මේ දහම් කරුණු ජීවිතයට එකතු කරගන්නවා කියන අරමුණ අදිෂ්ඨානය හිතට ඇති කරගන්න කියලා පින්වතුන් හැම දිනාටම බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා අපි සියලු දෙනා එකට ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයාණන් වහන්සේ දික්විල යෝග්‍යාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී